සෝවාන් වෙන්න පටවි මට්ටමේ සියලුම දේවල් අත්හරිනවා. පටවි මට්ටමේ තියෙන දේවල් තමයි මම මගේ කියන ස්වභාවය. මම මගේ කියන ස්වභාවය අනාගතය පිළිබඳ බලාපොරොත්තු. ඒ නිසා පංචකාමයන් පිනවීමේ කැමැත්ත, දැඩි ආසාව. මේ වගේ ක්ලේශ ධර්මයන් මේ භෞතික දේවල් වල තමයි තියෙන්නේ. ඒකට ඒ දේවල් අත්හැරියයි කියලා කියන්නේ බරපතල වැරදියකින් වෙන්නේ නැහැ. එයා මේ ලෝකේ ගොඩාක් මේ අනිත් අයට පුදුජන කෙනාට සාපේක්ෂව ගොඩාක් ශ්‍රේෂ්ඨයි. ඒ එයා ගොඩාක් ගැඹුරින් කල්පනා කරනවා, ගොඩාක් සියුම් දේවල් එයාට වැටහෙනවා. ඒ වගේ මේ පටවි මට්ටමේ තියෙන දේවල් අය අවබෝධයෙන් යට අත්හරින්න පුළුවන් නම් ගොඩාක් දුරට මාර්ගඵලයටමපත් වෙනවා. ඒ සෝවාන් ඵලයට අදාළ මේ පඩවි මට්ටමේ කෙලෙස් නේ සකු르දාගාමි ආපෝ මට්ටමේ දේවල් බැඳීම් තියෙනවනේ ගොඩාක් දේවල් ඒ බැඳීම් තියෙන දේවල් ඔක්කොම අත්හරින්න ඕන උදාහරණයක් දැන් ගහට බැඳෙනවා කුටියට බැඳෙනවා සිවුරට බැඳෙනවා ප්‍රත්‍යයට බැඳෙනවා ිතවත්කමට බැඳෙනවා දායකයාට බැඳෙනවා මේ සේනාසනයට බැඳෙනවා ගමට බැඳෙනවා මේ ගී මට්ටම් වල හිටපු අම්මා තාත්තා සහෝදර සහෝදරි භාර්යාව ඒ කට්ටියට බැඳෙනවා. ඒ වගේ ඒ ආපෝ මට්ටමින් බැඳීම් ටික ඔක්කොම අත්හැරියොත් එය සකු르දාගාමී වෙනවා. අනාගාමි වෙන්න එයා සිටිවිලි වලින් ගොඩාක් දේවල් ඇයෙනවා, පේනවා, දැනෙනවා, ඇඟෙනවා, සිතෙනවා කියන මේ ආයතනයේ ගනුදෙනු මතකේ තියෙනවනේ යාට. ඒවා නිරෝධ කරන්න සම්පූර්ණයෙන් මතකේ අමතක වෙන්න ඕනේ නෑ. මතකෙත් එක්ක යා ගනුදෙනු කරන්න. මතකේ තියෙනවා. මතකේ තියෙනවා. ඒක නැති වෙන්නේ නෑ. භාග්‍යතුන් වහන්සේට මතක තියෙන කෙනා කිඹුල්වත් නුවර මේ මානනේ මේ උලඟට සැපයි කියලා. ඒක භාග්‍යතුන් වහන්සේට අමතක වෙලා නෑනේ. මතකෙත් නමුත් ගනුදෙනු වෙන්නේ ඒ ගනුදෙනු වෙන්නේ නැති මට්ටමට අරක නිරෝධ කළා දාන අත්හැරලා දාන. ඒක කරන්නේ කොහොමද? දැන් අතුරු එනවා. ආ එන්න ඉඳ ගන්න. කල්පනා කරන මොකද මේ කියන්නේ කියලා. ඉඳ ගන්නකෝ. කොච්චර දවස් නිකන්වත් නිකන් බැනලා යන්නවත් ආවේ නැහනේ. ඒ වම දැන් බැනලානේ යන්නේ. ඉතින් ඒම බනින්නවත් ආවේ නැනේ. කල්පනා කරන මොකද මේ ඉල්ලලා බැනුම් ගන්න. ඒ ටිකක් බොමුද? කල්පනා කරයි අර අතුරට හතුරෙක් වගේ සලකන්නේ නැහැ. මිතුරට මිතුරෙක් වගේ සලකන්නේත් නැහැ. හැමෝටම එක විදිහට සලකනවා. ඒ වගේ මේ පෙනිච්ච දේවල්, ඇහිච්ච දේවල්, දැනිච්ච දේවල් මේ ඇඟිච්ච දේවල් කියන මේ පංචකාමයන් පිළිබඳ තිබෙනා වූ සියලුම සංස්කාර ධර්ම. මේ ඔක්කොම එක විදියටම සලකනවා. වෙනස්කම් නැහැ. වටිනාකමෙන් වැඩිත් නැහැ, වටිනාකමෙන් අඩුත් නැහැ. ඒ මොහොත තුළ ගනුදෙනු කරනවා. එයා අනාගාමී. අරියත් කියන කෙනා සිතවිලි වලින් ඇති වෙන සියුම් සියුම් ලෝභ දේශ මොහ රාග වෛරය ඔක්කොම ටික අත්හැරලා දානවා. සිතවිලි ඔයේ ඇති වෙනවා, ඔයේ යනවා. ඔයේ ඇති වෙන ඔටෝමැටික්. ඔටෝ යන්නේ. මොකවත් ගනුදෙනු කරන්නේ ඒවට ඒම සමවැදිලා ඉන්නවා. මොකවත් කරන්නේ රාතෙක් ළඟට ගිහිල්ලා මේ අවසරයි ස්වාමීනි මේ රාගසිතවිලියම ඔබ වහන්සේට එනවද? ඔව්. පින්වත රාගසිතවිලිය එනවා. ඒකෙන් කර්මයම හැදෙනවද නැහැ. ආ කර්ම හැදෙන්නේ නැහැ පින්වත. ඔබ වහන්සේට ලෝභසිත ඔව්. උදේට නැගිට ගමන් මේ ලෝභය එනවා. මොන වගේද? පින්ඩපාත යන්න හිතෙනවා, දත් මදින්න හිතෙනවා. එහෙමද? කොහොමද කර්ම? ආ කර්ම හැදෙන්නේ නැහැ ඒකට. හම්බෙන ඕනම එකක් වළඳනවා. හම්බුන් නැති වුණත් ඒකත් සන්තෝෂයෙන් බාර ගන්නවා. කියන කර්ම හැදෙන්නේ හැබැයි ඒවා තියෙනවා. ඒ හැම එකක්ම තියෙනයි මේ හැම සෛලයක් මැදිලා තියෙන තුනෙන්නේ. ලෝභය, දේශය, මෝහය. ඒ නිසා ඒවා තියෙනවා. මේ කය පුරාම ඒවා තමයි තියෙන්නේ. ඒකෙන් විඥානය බේරගන්න එක විතරයි කරන්නේ. නිරෝධය. එතකොට සිතිවිලි ඇති වෙන ස්වභාවයයි විඥානයයි දෙකක්ද සන? විඥානය නැවතුනොත් සිත ක්‍රියාත්මක වන සිතිවිලි. නැවතුනොත් විදුලි පංකාව. කැරකුණත් මොනවද? උලන්. කැරකුණත් උලන්. නැවතුනොත් විදුලි පංකාව. නැවතුනොත් මෝද. කැළඹුණොත් රැලි. මූදු රැලි. මූදු රැලි කියන්නේ වෙන එකක්. හැබැයි මූද කැළඹිච්ච නිසා තමයි ආවේ. නැවතුනොත් මූදු රැලි නෑ. මොනවද ඉන්නේ? මූද විතරයි. එතකොට විඥාණය නැවතුනා නම් සිතවිලි ඇති වෙන්නේ කොහොමද? චෛතසික පෘථිවිය භ්‍රමණය වෙන නිසා සෛල භ්‍රමණය වෙන නිසා ඒක ඔටෝ භ්‍රමණය වෙනවා. ඒ නිසා ඒකටත් එක බැඳිලා නැති නිසා ඒ කර්ම වලට අපි අයිති නෑ. සිත නැවතුණයි කියලා කියන්නේ භ්‍රමණය නැවතුණා කියන එක නෙමෙයි. ඒකෙන් ඇතිවෙන්නා වූ කර්ම නැවතුණා. කර්ම නිර්මාණය නැවතුණා. අර කායි මාතා මේ පොත බෝරිදත්ත පොත කියන උන්වහන්සේලා පුදුම කට්ටක් කාලා තියෙන්නේ මේ මේ මාර්ගඵල අවබෝධ ලබා ගන්න. ඒ භාවනා කරලා කරලා කරලා ඒ සිත කුඩාක් තැම්පත් කරගෙන එහෙම එහෙම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා තමයි මේ උන්වහන්සේලා ඒ ඥාන ලබාගෙන තියෙන්නේ. يعني මේසි ගුරුවරයෙක් හම්බෙලා නැහැ. ඒකයි දර්ශනාව අඩුවෙන් දිනු කරලා තියෙනවා. එතකොට ඒක Tamanටම වැටහිලා ගැටිලා අවබෝධ වෙලා ටික ටික යන්න ඉතින් සෑහෙන මාන්සි වෙන්න. එහෙම ගියොත් විතරයිනේ හරිය මේ ඒගොල්ලොන්ට පුළුවන් නැත්තම් අර වඩපු කෙනෙක් ඉන්නවා නම් එයා ටක් ගාලා ක්‍රමයේ කියලා දෙනවා. ඉර වෙනකොට කියනවානේ භාවනාවත නිරවලා. නියම බුදු පිළිමේ පේනවා. දැන් නම් භාවනාව වැඩෙනවා නෑ. භාවනාව කැඩිලා. කොයිද හිටියේ? ආනාපාන. ඒ ආනාපානම නායකයිද බුදු පිළිම තියෙන්නේ. එහෙනම් භාවනාව කැඩිලා. ටක් ගාලා හදනවා එතන. අදලා කියන බුදු පිළිම පේන්න බෑ ආනාපාන ආනාපාන පේන්න ඕනේ. බුදු පිළිමේ ආවා කියන්නේ ආනාපාන නෙමෙයි ඒක වෙන එකක්. බුද්ධාන සතිය. වට කිව්වේ ආනාපාන කරන්න කියලා. ඒකවල ඩග්ගලයට තේරෙනා එනම් වැරදිලාමයි. ආලෝකයක් දැක්කා. එළියක් දැක්කා. එහෙම කියනකොට ඩග්ගලය කනට පොඩ්ඩක් තට්ටුවක් දෙනවා. <laughs> මේකයි භාවනාව. ගොඩාක් භාවනාව වැරදෙනවා. මාර්ගය වැරදෙනවා. අවබෝධය මදිකම නිසා වෙන දේවල් වැටෙනවා. ආස්වාස ප්‍රාස්වාස කරන්න දන්නවද? ආස්වාස ප්‍රාස්වාස කරන්න. කළාද? කොහමද කළේ? නෑ ආස්වාස ප්‍රාස්වාස කළේ කොහොමද? උස්ම දැන් ආස්වාස ප්‍රාස්වාස කරන්න කිව්වනේ. කරන්න කියලා කියන්නේ ක්‍රියාවක් අලුතෙන් කරන්න කිව්වනේ. දැන් ඒක කරන්න කියනකොට ඔබ වහන්සේ ආස්වාස ප්‍රාස්වාස කළා. ක්‍රියාපදයක් කළා. එතකොට දැන් කරන්නේ දැන් නැවතිලාද තියෙන්නේ? එතකොට මේ නිකං කෙරෙන ආස්වාස ප්‍රාස්වාසයයි ඔබ වහන්සේ උවමනාවෙන් කරපු ආස්වාසය ප්‍රාස්වාස අතර වෙනස මොනවද? බලන්න එතන තමයි ඉර වෙන තැන. දැන් සාමාන්‍ය උලන් යන යන එක එන එකයි නේ තිබුණේ ඔබ වහන්සේ වෙනසක් කළේ නැහනේ. එතකොට දැන් ඒක ඉබේ යන එක කොහොමද ඔබ වහන්සේ කළා කියලා කියන්නේ? මං කිව්වේ ඔබ වහන්සේ ආස්වාස ප්‍රාස්වාස කරන්න කියලානේ. ඔබ වහන්සේ කරලා නැහනේ. ඒක යනවා මේක යනවා. ඒ යන බව එන බව ඔබවන්ස දැනගෙන ඉඳලා තින්නේ. යන බව එන බව දැනගත් දැනගෙන ඉඳලා ඔබවන්ස කියන කලා කියලා. බොරුනේ කියන්නේ. මුසා ඔබවන්සේ බොරු කිව්වේ. ඒ කියන්නේ ඔබවන්සේට ප්‍රශ්නේ තේරිලා නැහැ. මං කිය ආස්වාස ප්‍රාස්වාස කරන්න කියලා. මගේ ගුරුවරයා ආශ්‍රමයට දැන් එක්කන් ගිහලා සීයා බාර දෙනවා. මට අවුරුදු 5යි. පොඩි කාලේ ඉගෙන ගත්තට දැන් ලොකු පන්තියට දැන් දාන්න යන්නේ මාව. භාවනාවම දන්නවද? සර්ම. ඔව්. තාට ඔක්කොම කියලා දීලා තියෙනවා. මේ වයසේත් එයාට හිමාලයට යන්න පුළුවන්. සුදුසුකම් තියෙනවා. ආ, එච්චර දන්නවා. ආස්වාස ප්‍රාස්වාස කරන්න. ආස්වාස ප්‍රාස්වාස කළාද? එහෙමයි ස්වාමීනි. දැන් ආස්වාස ප්‍රාස්වාස වෙනවද නායි? එතකොට ඉස්සෙල්ලා තුනද? එතකොට ආස්වාස ප්‍රාස්වාස වෙන එක දැනගෙන ඉඳලා නේද කියන්නේ අකලා කියලා. මම නෑ මං කළා. මට කරන්නනේ කිව්වේ. කොහොමද කළේ? ප්‍රාස්වාස වෙනකොට ආස්වාස කළා. ආස්වාස වෙනකොට ප්‍රාස්වාස කළා. කරලා මොඩිය කදන්නවා වැඩේ. නිකන් යන එක දිහා බලාගෙන ඉඳෙත් කරලා නෑ. ඒක දිහා බලාගෙන ඉඳලා කළා නම් වෙනසක් තියෙන්න එපායි. ආස්වාසේ නිකන් යනවා. මම නිකන් යන එක ඉතින් කොහොමද යනනේ? ප්‍රාසාසය කරන එක. එතකොට කළා. එතකොටයි කළා. උන්නාසෙත් ඒක කරා නමුත් කියන්න ප්‍රඥාව නැහැ දැන් තේරෙනවද? මේ ගොඩාක් කමටාන් ගුරුවරයා කියනකොට ගුරුවරයා දන්නවා මම කියන්නේ මේක තමයි මේ කියන්නේ කියලා. හැබැයි ශිෂ්‍යයාට දැනුම නැහැ. ශිෂ්‍යයාට ඇහෙන්නේ වෙන එකක්. ඉට ගන්න ඔබ වහන්සේ දන්නවද? ඉට ගන්න ඔබ වහන්සේ දන්නවද? කොහොමද ඉට ගන්න? ඈ? කොයි විදියටද? දෙකද? මගෙන් ඇව්වා මම නැකිත්තේ නෑ. එයා ආන්නේ ඉට ගන්න දන්නවද පුතා? දන්න. කොහොමද ඉට ගන්නේ? කකුල් දෙකෙන් කෙලින් ඉට ගන්නවා. එයා මගේ වචනෙන් යන්නේ. පෙන්නන්න කිව්වේ නෑ. ඉතගෙන පෙන්නන්න කියලා කිව්වේ නෑ. ඒක හොඳට කල්පනා වෙන්නේ. එයා සාහන්ද අවබෝධය තියෙන කෙනෙක් නේ ආචාර්යවරයෙක් නේ. කකුල් දෙකෙන් ඉට ගන්නවා. කකුල් දෙකෙන් කොයි විදිහටද ඉට ගන්නෙ? ආසනෙන් නැගිටලා කකුල් දෙකට බර දීලා සමාන්තරව ඉට ගන්නවා. ආ එහෙමද පුතා ඉට ගන්නවා. අපෙන්නන්න ඕනේ. පස්සේ තමයි ඒක කියන්නේ. එතකොට මම 100ක් දනවා පෙන්නන්න කතාවක් නැහැ එතන. ඒක කියන්නේ. ඉට ගන්නෙ කොහමද? ඒක ඉට ගන්න එක කොහමද කියලා වහම දැන් ඔබ වාසේ කටින්නේ කියන්නේ. ඔබ වාසේ නැගිටලා පෙන්නනවා ඒක. එතකොට නටන්නේ කොහමද කියලා කිව්වම අතපය විසි කර කර ඉතින් උඩ පැන පැන ඉතින් පෙරලෙන ඕක තමයි නටන්නේ. ඔබ වාසේ මෙතන නටලා පෙන්නනවා ඩාන්ස් එකක් දාලා. දැන් මොකද වෙලා තියෙන්නේ? පුන්න අවුල්නේ අපේ අඳුන. එහෙනම් මේ කමටන් කියන දේවල් කමට හං මොනවද ඒකේ අර්ථය? කමටහන් කියන එකේ තේරුම මොකද්ද? ගමන් කරන නෑ නෑ ක්‍රියා ක්‍රියා කරන දේ හරියටම හරි කමටහන් කියලා කියන්නේ ක්‍රියාකාරීත්වයට දෙන උපදේශ එතකොට ඒක හාන්න මොනතරම් ක්‍රියාකාරී බුද්ධියක් තියෙන්න ඕනේ. තීන මිද්දෙන් හිටියත් කමටන් ඇෙන්නේ වෙන එකක් ඇෙන්නේ. දැන් සතර සටිපට්ඨානය වැඩුවද? සතර සටිපට්ඨානය වැඩුවද කියලා. වැඩුවද නැද්ද? ඒ කායන් පස්සනකට කියලා දෙන්නේ. සතර සටිපට්ඨාන වැඩුවද? දැන් උන්වහන්සේට උන උත්තර දෙන්න නෙමෙයි බේරෙන්න උත්තර දෙන්න. <laughs> අහුවෙන්නේ නැතුව උත්තර දෙන්න. නෑ නෑ කල්පනා කරන ඉඳලා යන්නේ. සතර සටිපට්ඨානිය වැඩුවද කියලා ඇහුවාම සතර සටිපට්ඨානිය වැඩුවේ නෑ. හයි සතර සටිපට්ඨානිය වැඩුවේ නෑ. ඔව් හතරම එකපාරට වඩන්න බෑනේ. ආ එහෙනම් පුතා මොනවද වැඩුවේ? කායානුපස්සනාව වැඩුවා. එකයි පුළුවන් මට වඩන්න. බලන්න මේ උත්තරේ ඇත්තට ප්‍රඥාවෙන් කල්පනා කළා හරියට උත්තරේ දෙනවා. එතකොට එයා දන්නවා ගුරුවරයා එනම් මෙයාට සාමාන්‍යයෙන් කිව්වත් වැඩේ මෙයා අල්ලා ගන්නවා. දිය කරලා පොවන්න අවශ්‍ය නැහැ. එහෙනම් මේ ආනාපාන සති භාවනාව සක්මන් භාවනාව, මෛත්‍රී භාවනාව මේ හැම දෙයක්ම කමඨාන් දේශනාවල පොඩි පොඩි වචන තියෙන පුංචිත පොඩිත. ඒ ඒ වචනේ තුල ඒක තියෙනවා. ඒක වටා ගත්තේ නැත්නම් ඉතින් ජීවිත කාලෙම ඒක කරනවා. ඒ අර පුංචි දේ තේරිලා නැහැ. ඒ වචනය තුල තියෙන අභ්‍යන්තර අර්ථය වැටහිලා නැහැ. මෛත්‍රී භාවනාව කරන්න ඕන එකක්ද පුරුදු කරන්න ඕන එකක්ද වඩන්න ඕන එකක්ද යන්නාන්සේ මේ අකන්ද ගොඩක් බන කියලානේ කට්ටියට. සබ්නාන්සේව දැනගන්න එපාය. මගේ ශිෂ්‍යෙක් ලෝකෙට බන කියන්න යනවා නම් මම සන්තෝෂ වෙනවා මේ ඒ ඒ පැත්තට මට මොකවත් වැඩ නැහැ. මං ආන්නේ කොයි දිසාවට ගිහලා අනුරාධපුර පැත්තටයි. එන අපි යම් මේ පැත්තටයි. අපේ ශිෂ්‍යයෙක් කියලා කෙනා ආයේ එතන මොකද හොයන්න දෙයක් නැන්නේ. ඒකට ශිෂ්‍යයා හරියට ඉන්නවද කියන එක තිසලා දැනගන්න එපා. මෛත්‍රී භාවනාව පුරුදු කරන්න ගත්තා. කළේ තරමක් හරි. මෛත්‍රී භාවනාව කරන්න ඕන එකක්ද පුරුදු කරන්න ඕන එකක්ද වඩන්න ඕන එකක්ද? එයි වඩන්න ඕන කියලා කියන්නේ මෛත්‍රී භාවනාව ඉස්සෙල්ලාම කරනවා පළවෙනි අදියේදී. සියලු සත්‍ය සෝපත් වේවා. සෝපත් වේවා. සෝපත් වේවා. ආවලා සෝපත් වේවා. මෙයා සෝපත් වේවා. ආවල් දිශාවේ කට්ටිය සෝපත්. මේ මේක කරනවා. මොකක් කරන එකක්. ඊට පස්සේ මෙයා ඒක පුරුදු කරනවා. හැමදාම පුරුදු කරනවා. මෛත්‍රී වේවා. සුවපත් වේවා. ගස්කොළ සුවපත් වේවා. වතුර සුවපත්. මාළු සුවපත් වේවා. ඕමෝම එයා නිතර නිතර නිතර නිතර මේක ප්‍රැක්ටිස් කරනවා. පුරුදු කරනවා. පුරුදු කරලා ඉවර නම් පස්සේ දැන් එයා වඩනවා. කොහමද? පේන හැම එකක්ම මෛත්‍රියෙන් බලන්නේ කොහමද? ඇයෙන්නේ හැම එකක්ම මෛත්‍රියෙන් ආගන්නේ කොහමද? කතා කරන හැම දෙය තුළම මහා කරුණාවෙන් කතා කරන්නේ කොහොමද? කිසිම කෙනෙකුට නිନ୍ଦා අපාස නැතුව විවේචනයක් නැතුව ඉතිරි දෙන්න නැතුව කතා කරනවා. දැන් මෙයා මොනවද කරන්නේ? වඩනවා. වැඩෙනවා කියන්නේ ළමයි පොඩ පොඩ වැඩෙනවා. ඒ කියන්නේ එයා මේ ආයතන අයතුලන මේක වඩලා වඩලා පරිපූර්ණ කරන ඔක්කොම මෛත්‍රී. ඇවිද්දොත් මෛත්‍රී. කතා කරොත් පින්වත එන්න. මේ දවස්වල විවේකයේ තියෙනවා. ටිකක් තියෙනවා ගාව. එහෙනම් බන් ටිකක් ආව. දැන් විවේකයේ තියෙන කිව්වම දැන් උට යන්න බෑනේ. নমස්කාරය කියන. බන් ටිකක් ඇයි මේ ඒ විදිහට කරන්නේ මේ ලෝක සත්‍ය යම්කිසි අවස්ථාවක අපට මුණ ගැවුණොත් අපට දෙන්න තියෙන්නේ මොනවද? නිවන් පණිවිඩේ විතරනේ. ඒ පණිවිඩේ කියනවා. අපි ළඟ තියෙන ඔච්චරයි. වෙන මොකවත් නෑ අපි ළඟ දෙන්නේ. ඉතින් ඔකා ගන්න. නිකන් දෙන්නේ. ඔකා ගන්න. මේ විදිහට මේ ආයතන අයතුලින්ම මෛත්‍රියෙන් කටයුතු කරන්න නම් මෛත්‍රියෙන් යුක්තව ජීවත් වෙන්න නම් මේක වඩලා S2 මෛත්‍රී S2 කන් දෙක මෛත්‍රී කන් දෙක. මොනවා කතන්දර කිව්වත් එයාට ඇහෙන්නේ මා කරුණා. හොඳයි මිනිස්සු. හොඳ ලස්සනට බලන්න. කිරියම්මත් මතක් කළා. කිරියත් අමතක වුණා. කල්පනා කර මතක් කරලා දෙනවා මහාරාමුණමක්. කිරියම්මට බැන්න ගමන් කියන්නේ කිරියත් අමතක වුණා. කිරියත් අමනාප වෙයි. මොඩ මොනාර කියන්න ඕනේ එයාට. ඌ බයින්න. අවතරය ඔය හඳුන්නේ කටම විදිය උලා ගන්න අවතරය කියලා ඌ ගියා යාත්. මේ දක්ෂකම තියෙන අය. ඇයි? මේ ආයතන අයතුල මෙයා මෛත්‍රිය වඩලා. යට තරහා යන්නේ. එයා කල්පනා කරනවා. මිනිස්සු මේ ලෝකේ වචන වලින් සංග්‍රහ කරනවා. මේ මිනිස්සු මේ ලෝකේ නාම රූප වලින් සංග්‍රහ කරනවා. මිනිස්සු ගඳ සුවඳ වලින් සංග්‍රහ කරනවා. මිනිස්සු විවිධාකාර ඇඟීම් වලින් සංග්‍රහ කරනවා. ඒ දිහා බලනකොට මිනිස්සු විවිධාකාර සිතිවිලි වලින් සංග්‍රහ කරනවා. එහෙනම් මේ හැම සංග්‍රහයක්ම මොකටද කරන්නේ? ලෝභ දේශ මොහ රාග නැති කරගෙන රාත් වෙන්න මේ සංග්‍රහ කරන්නේ. එහෙනම් හැම මොහොතකම මොනවද මට වෙන්නේ? යාපතක් වෙනවා. එහෙනම් මේකට සමවදිනවා. වැඩුව තමයි ඒක එතනට එන්නේ. ඒකට මේ ලෝකයේම දෙයක්ම සන්තෝෂයෙන් බලාගෙන ඉන්නවා. එයාට මොකවත් දුක් වෙන්න කාරණාවක් නැහැ. දොස් කියන්න කාරණාවක් නැහැ. කාටවත් මොකවත් කියන්නේ සන්තෝෂයෙන් ඉන්නේ. ඔබ වහන්සේ ගොඩාක් සන්තෝෂ වෙන්නේ. එක්කෙනෙක් මට බැනලා ගියා. ඉතින් සන්තෝෂ වෙන්නේ ඒ කර්මය කවදාද මට බැනුම් ආලා ගෙවන්න තිබුණේ. කවදා ගෙවයිද කියලා බැලුමේ දැන් මේක පරිසම් දුන්නේ. සන්තෝෂයි කර්මය ඉවර වුණා. ඒ හින්දා සන්තෝෂයෙන් ඉන්නේ. බලන්න මානසිකත්වය කොච්චර වෙනස්ද කියලා. මෛත්‍රිය වඩන්න වඩන ಗುಣ වැඩෙනවා. මහා කරුණාව වැඩෙනවා. එයා ගොඩාක් වෙනස් අනිත් අයට වඩා. කොච්චරට නිന്ദා අපාසාවත සන්තෝෂ වෙනවා. ඒ වගේම ප්‍රශංසා කීර්ති ගෞරවාවත් ඒත් එයා සන්තෝෂ වෙනවා. සුදුමාකාර විදිහට උත්සාහ කරන සතර මා භූතය මගේ මාන්නේ හදන්න. පරදිනවා. පරදිනවා. මගේ මාන්නේ හදන්න බෑ. ඒගොල්ලෝ දන්නේ මට මාන්නේ හදන්න බැරි බව. මේ විදිහට එයා තුල එයා සාකච්ඡා කරනවා. සාකච්ඡා කළා අර ප්‍රශංසාවල් වලින් මොකවත් ගන්නෑ. ඔටුන්න දාගන්නෑ. තොප්පිය දාගන්නෑ එයා. එහෙම සතුටින් ඉන්නේ. මේ විදිහට මේ ආයතන අයතුලින් මේ මෛත්‍රී භාවනාව ගොඩාක් දක්ෂ ලෙස වඩනවා. වඩලා ඒක ඉවර කරනවා. සම්පූර්ණ පරිපූර්ණ කරනවා. මේ මෛත්‍රී භාවනාව ඉස්සෙල්ලාම කරලා පස්සේ පුරුදු කරලා තුන්වෙනියට අවබෝධය වැඩි නිසා වඩලා මෛත්‍රී ආයතන 6 හදනවා. අසකන දිවනාසය සමසිත මෛත්‍රියම හදලා දානවා. එතකොට දැන් මේ චක්කු ප්‍රසාදේ, සෝත ප්‍රසාදේ, ජීව ප්‍රසාදේ ඔක්කොම වැඩිපුර තියෙන්නේ මොනවද? මෛත්‍රී. එහෙනම් එයාගේ කතා වලින් කාටද ඉතරිදෙනවද? කාගේ හරි දිහා බැලුවම ඉතරිදෙනවද? නෑ. එයා මොනම දෙයක් කරුවත් ඉතරිදෙන්නේ නෑ. එහෙනම් එයා මෛත්‍රිය ටිකක් වෙනස් විදිහට වඩනවා. එහෙනම් මේ හැම භාවනාවක් තුළම මේ මූල ධර්මයේ තියෙනවා. මේ සමීකරණේ තියෙනවා. මේක අවබෝධයෙන් ප්‍රඥාවෙන් යුතුව වැඩුවේ නැත්නම් කොයි අන්තනකකින් ඉර වෙනවා. සමහර කට්ටිය මෛත්‍රිය වඩනවා. හරියට තරහා යනවා. වැලි මතුරනවා, විසි කරනවා, ඒකේ මූලාසනේ ගණ්ඩදනවා, ඕනියම් කරනවා, ජප කරනවා. මොකද්ද මේ වෙලා තියෙන්නේ? මෛත්‍රී තාම කරනවා ඒගොල්ලෝ. පුරුදු කරන්ඩ දෙවෙනි පියවරට ආවෙත් නැහැ. වඩන එක පිළිබඳව දන්නේම නැහැ. එහෙනම් මේක තාම කරනවා. සෝපතය, සෝපතය. අරුට සෝපතය. ඕම කියලා කියනවා. කියලා වල රට මතුරනවා. ඒ කියන්නේ මොකද? ඒ මොකක්ද දන්නේ නැහැ. එහෙනම් මේ ලෝකේ මෛත්‍රිය කරනවා කියලා කියන්නේම එයා තාම බාලන්සේ. පුරුදු කරනවා කියලා කියන්නේ එයා ටිකක් කියලා ඉන්න කෙනෙක්. එයා ටිකක් සාමාන්‍ය දන්නවා කතන්දරේ. වඩනවා කියලා කියන්නේ එයා වැඩ නිමා කරන්න යන කෙනෙක්. ඒ කීපකල් හරි වටිනෝනේ. ඒ මාර්ගය සම්බන්ධයෙන් මේ වගේ වෙනස් ක්‍රමයකින් පැහැදිලි කිරීමක් මීට කලින් තිබුණේ වැඩුවට පස්සේ තමයි සම්වදින්නේ නේ. එයාගේ මුළු කයම ඒ භාවනාව බවට පත් වෙලා. ඒකේ සම්වදීන. මායාව කියලා කියන්නේ මොනවද? මෝහය කියලා කියන්නේ. මෝහය දනව නේද? මායාවල් රැවටෙන දේවල් තියෙනවා. ඒ මායාව කියන්නේ මොනවද? නොපෙනෙන දේවල්ද? හ්ම්? නොපෙනෙන දේවල්ද? නෑ. දැන් අපි කියනවා මේ රෝද 48 හෙලිකොප්ටර් එකට මම මුලා වුණා. ඒකට නකෝ රෝද 48 මොන වගේ එකක්ද? දැකලත් නෑ, ආලත් නෑ, මුලා වෙන්න බෑනේ. අක්කර එකමාරක කාන්තාවකට රැවටුණා. අක්කර එකමාරක කකුල් අතපය කොච්චර තිබුණාද? ඒවා සාමාන්‍ය පර්ච්ච 40ක විතර ඇති කකුලක්. එහෙම මුලා වෙන්න බෑ. එතකොට මේ මෝහය කියන එක මොකද්ද මේ ලෝකේ? අපිට පේන අඳුනන මැනගන්න පුළුවන් සීමා තියෙන දේවල් තමයි මෝහය. එතනින් එයාට තියෙන එකක්වත් මෝහය වෙන්න බෑ. මුලා වෙන්න අපි දන්නේ නැන්නේ, දැකලා නැන්නේ. දැන් අපි කියනවා මේ රුපියල් 100ක් දුන්නා ඒකට රැවටිලා තමයි මම මේ මෝහේ මත්ුනේ කියලා කියනවා. එතකොට මේ ගුවන් යානාවක කළු පෙට්ටියද මම රැවටුණා කියලා කියනවා. කළු පෙට්ටිය දැකලා නැහැ. එහෙනම් මේ ලෝකේ මෝහය කියන්නේ මොනවද? මනින්න පුළුවන් දේවල්, පේන දේවල්, දන්න දේවල්, අඳුනන දේවල් තුල තියෙන රැවටීම තමයි මෝහය. එතකොට දන්න දේවල් අඳුරන දේවල් මනින්න පුළුවන් දේවල් දැන් Taman දන්නවනේ. එතකොට ඒක දන්න බව දැනගත්තාම දැන් මෝහය වෙනවද? නෑනේ අනාගත උනානේ. Taman දන්න දෙයට තමයි මුලා වෙන්නේ. නැත්නම් මුලා වෙන්නේ නෑ. දැන් ඈන් කොනවා මෝ මේක නම් කාටවත් දෙන්නේ නෑ. මේක වටිනවා කියලා කියන්නේ නෑ. දැන් මුලා වුණා නේද? දැන් දන්නේ නැති උපකරණ දෙන මොකක්ද? අපලත් බලන්න. මේක කන්න පුළුවන්. මොකක්ද ගන්න? කෑලි තියෙනවා. විසිකලනිකයි නයි. ඒකේ මොනවද කරන්න කියලා දන්නේ එහෙනම් මුලා වෙන්නේ මොනවටද? දන්න දේවල් වලට. මනින්න පුළුවන් දේවල් වලට. Tamanට ඒ හැමදේම සීමා සහිත දේවල් වලට විතරයි මුලා ඒ මුලා වෙන හැම දේ පිළිබඳව එයා දන්නවා. ඒ නිසා තමයි මුලා වෙලා තින්නේ. ඒතකොට දැනගෙන මුලා වෙනකොට එයා ටිකක් 100න් හිටියනම් මේ දෙයට දැන් මම දන්නවා. මේකට මම මුලා වෙන්න යනවායි කියන පොඩි චිත්තානුපස්සනාව තිබුණ වැඩි ඉවරයි. දන්න දේවල් වලට මුලා වෙන්නේ. කියන්නේ අපිට නදන්න දේවල් දැකලා නැහනේ. අහලත් නැහැ. කළුද සුද්ද දන්නෙත් නැහැ. ගඳ හඳුරන්නෙත් නැහැ. ප්‍රමාණය දන්නෙත් නැහැ. ඒක ඊටවන එකක්ද බුදි කරවන එකක්ද පැකින් කරන එකක්ද එල්ලන එක මොකවත් දන්නේ මුලා වෙන්න විදියක් නැහැනේ. එහෙනම් මුලා වෙන්නේ අනිවාර්යයෙන්ම දන්න දේවල්, අඳුරන දේවල්, මනින්න පුළුවන් දේවල්, අපේ සීමාවේ තියෙන දේවල්. ගමක ඉන්න මිනිස්සු මුලා වෙන්නේ ගමේ තියෙන දේවල්, ටවුමේ තියෙන දේවල් මුලා වෙන්නයි. ටවුමේ තියෙන දේවල් දන්නේ ඩවුම ඉන්න මිනිස්සු ඔක්කොම අමුතු අමුතු ප්ලාස්ටික් කෑලි එක එක උපකරණ වලට මුලා වෙනවා. ගමේ තියෙන අර කැටි උදළු වලට මුලා වෙන්නේ. ඇයි මේ මිනිස්සේ වඳුරන්නේ? මෝහය කියන එක බොහොම සරල විෂයක්. අපි දන්න, අඳුනන, මැනගන්න පුළුවන් අපේ සීමාව තුළ තියෙන දේවල් තුළින් තමයි මෝහ ඇති වෙන්නේ. එහෙනම් අපි හඳුනන දේ පිළිබඳ 100න් හිටියන කතන්දරය ඉවරයි. මානෙනි 100 පවත්තන්න. එක වචනේ භාග්‍යතුන්ස කියනවා. මානෙනි 100 පවත්තන්න. කාගෙන් හරි අහලා බලන්න. අඳුරන්නේ නැති, දැක්කේ නැති, කවදාවත් හිතාගන්න බැරි එකට මුලා වෙච්ච එකක් තියෙනවද කියලා. ඉතින් දන්නේ නැත්නම් කොහොමද මුලා වෙන්නේ? දැකලත් නැත්නම් මුලා වෙන්නේ කොහොමද? එහෙනම් මේ ලෝකේ මුලා වෙච්ච හැමෝම මුලා වෙච්ච භාණ්ඩ දැනගෙන තමයි මුලා වෙලා තියෙන්නේ. කාන්තාවට මුලා වෙනවා නම් කාන්තාව අඳුරෙන් ඉඳලා මුලා වුනේ. ගාකට මුලා වෙන්න එපා. කළු ගලකට මුලා වෙන්න එපා. එම් මුලා වෙන්නේ නැහැ. එහෙනම් මේවා දැනගෙන අඳුරගෙන තමයි මුලා වෙන්නේ. කළු ගලට මුලා වෙනවද? නෑනේ මණිකට මුලා වෙනව නේද? නිල්ලාරුණුල් කියනට අයි අඳුරනවනේ. ඒ අඳුර නිසා තමයි මුලා වෙන්නේ. අඳුරන්නේ නැත්නම් මුලා වෙන්නේ නෑ. ඉගැන්වීම තුළින් මුලා වෙනව නේද? හ්ම්. උගන්වීම තුළින් නැත්තම් උගන්වනවා කියන්නේ මොකවත් නෙමෙයි දුෂ්ටි හදාද දානවා. මල් හදාද පොකුණට දානවා. ඒ වගේ දුෂ්ටි තමයි දාන්නේ. එතන අහුවෙනවනේ. ප්‍රඥාව නැත්තම්. ඒ දන්න දෙයක්නේ නොදන්න දෙයක් දැනගත්තට පස්සේනේ එතනත් මොහේ හටගන්නේ. එයාට දන්නේ නැති දේවල් ඔක්කොම උගන්වනවා. කළු රැල්ලේ ලියලා කටින් කියලා ඔක්කොම උගන්වනවා. ඊට පස්සේ එයා දැනගන්නවනේ. දැනගත්තට පස්සේ එයා මුලා වෙනවා. උගන්වනවා කියන්නේ නොදන්න දේ කියලා දෙනවා කියන එක. අපි ළඟමයි මේ මාර්ගයේ තියෙන්නේ. අපි හන්නේ මේ අපි ළඟ නෙමෙයි මාර්ගයම අපි තමයි. ඔව්. ආ ඉතින් කොයිද ඉතින් අපි ළඟ කියලා ළඟ හොයන්න මොකක්ද එපා මේ මමම මාර්ගය වෙමි. මමම සෝවාන් වෙමි. මම සකෘදාගාමි වෙමි, අනාගාමි වෙමි, හරියත් වෙමි. මමමයි ඒ වෙන්නේ. මන් තුළම ඔක්කොම තිබිලා තියෙන්නේ. මාර්ගයේම මම වෙමි. හැබැයි අපිට අවබෝධය නැති නිසා අපි ගාටම මුලා වෙනවා වාගේ. මේ ගා කපන්න ඕනේ. දන්නේ ගා කැපුවාම අල්ලපිට මේක නඩු දානවා. මායිමේ ගායේ භාගයක් මටත් ඇයිටි ආන්දර මගෙන් ආන්නත ගා කැපුවා කියලා. ඉතින් ඒ ප්‍රශ්නේ පස්සේ එන එකක්. එහෙනම් අපි මේ ලෝකය කණිකාව දෙන්නෙක් ඉන්නවා මේ ගමේ. එහෙනම් මේ ගමේ ඉඳලා බෑ. ගණිකාව ඉන්නවා. සත්පුරුෂ එකෙක්වත් නෑ ඔක්කොම අසත්පුරුෂය. මුංගෙන් දාහනේ හරම් බෑ. දැන් මෙයා මොකද්ද මේ කරන්නේ? දැන් දාහනේට අපි හඳ මං ආන්නේ පොල් ගෙඩියේ මට පෙන්නන්නකො සත්පුරුෂ භාවය. මේක සත්පුරුෂ පොල් ගෙඩිය. අසත්පුරුෂ පොල් ගෙඩිය. දැන් මාකට් එකට ගිහලා අපි අහන සත්පුරුෂ පොල් ගෙඩියක් දෙන්න කියලා කනපලෙන්ඩ ගන්නවා. අයි ඌ දන්න මුඩ හොළුව හොඳ නැහැ. ඉතින් අපි කියන මේ උපාසක මාත රම්බුටන් සත්පුරුෂ රම්බුටන් කිට දෙයක් කිව්වම අන එහෙම එකක් නෑ කියලා කියන. එහෙම එකක් මම දැකලත් නෑ මේක කාලත් නෑ. බීම බෝතල් ආ ඊළම්පසට සත්පුරුෂ බීම බෝතලක් දෙන්න. එහෙනම් මේ ලෝකයේ ඔදි ව්‍යංජන බත්තල මොකවත් නෑනේ. අර පව් අර කරගාගෙන යන මිනිස්යා දිහා බල්ලා තමයි ආ අසත්පුරුෂ දානේ කියලා දානෙට බයිනවා. දානේ මොකවත් නැහැ. අරෝ කරගාගෙන යන බාල යනවා. ඉතින් ඌට බැලලා හරියනවාද? ඌ කන්නේත් නැහැ. ඌට ඒක අයිතිත් නැහැ. ඌ සාංගි කළා පූජා කළා නිකන් යන බඩගින්නේ. ඉතින් ඌ දිහා බලාගෙන අර දාන්නෙට බයිනවා. සත්පුරුෂ දානෙ අම්මෝ ඕවා කාලා බෑ. බත්තට ලීලා තිනද සත්පුරුෂයත් මොකක්වත් ලීලා නැහැ. මේක තමයි මෝහය. අනාගාමි වෙන්න බැරි ප්‍රශ්නේ තියෙන උතන. අර මිනිස්යාගේ ඇඳුම, ඒ මිනිස්යාගේ මේ කලබලකාරීත්වය, ඒ මිනිස්යාගේ මේ මහන්නේ, ඒ මිනිස්යා කරන රස්සාව ඕවා අල්ලාගෙන අර බත් එකට බයිනවා. අර ව්‍යංජන වලට බයිනවා. කෙසල් කිඩි දෙපළ අසත්පුරුෂයා ගෙනා මේක කියලා ඒක විසි කරන්නකම්. ඒකේ මොකවත් නැහැ. සත්පුරුෂ අසත්පුරුෂ කියලා කෙසල් කිඩි වල නැහැ කොයිව. අර ගෙනාපු මිනිස්යාට සාපේක්ෂව මේ කියන්නේ. මෝහය. ඒක තමයි මෝහය. එහෙනම් දැන් පටවි මට්ටමින් ප්‍රශ්නේ නැද්ද? පටවි මට්ටමින් ප්‍රශ්නේ තියෙන කියන්නේ සෝවාන් වෙලා නැහැ. තරහා යන බැඳීම තියෙනවනේ. අසත්පුරුෂයාගේ දාන එක ලොකු බැඳීමක්. ඒ කියන්නේ සකු르දාගාමිත් නැහැ. එහෙනම් මේ හැමදේම මේ ධර්මානුකූල දකින්න ප්‍රඥාවක් නැහැ. අනාගාමිත් නැහැ. ඒ කියන්නේ එයා මේ කෙසල් ගෙඩි දිහා බල්ලා දානවා. ඕ බලන්න කර ගෑනු මිනිස්සයන්ක් දාන්නේ කියන වැටක්ම නැහැ. අස්සත්පුරුෂ දානයක් අදනම් කියලා. ඒ කියනකොට ළඟ ඉන්න කෙනා ප්‍රඥාවන්ත නැහැ, මාර්ගඵල නැහැ. එයා දන්නවා මොකවත් නැහැ කියලා. කිසිම ඵලයක් නැති මාර්ගයක් නැති දානෙට මේ අර කියන්නේ මේ ආවුණය, පාවුණය, දක්ෂිණය, අංජනිකරණය මේ ಗುಣවලට එකකට සුදුසු නැති හාමුදුරුවෝ. ඔක්කොම කියලා ඉවරයි වචනවල. මේ ලෝකේ කිසිම බත් ඇටයක සත්පුරුෂ අසත්පුරුෂ කියලා ලියලා නැහැ. අපි අර මිනිස්යාට සාපේක්ෂව කල්පනා කරන්නේ. මිනිස්යා මොකවත් නෙමෙයි. දැන් ලොරියෙන් ගේනවා. ලොරියට කියන්නකො සත්පුරුෂ ලොරිය අසත්පුරුෂ ලොරිය මට පෙන්වන්න. එහෙම තියනවාද? එතකොට දැන් ලොරිය දාහනේ අරගෙන එනවා, වීල් එක දාහනේ අරගෙන එනවා. වීල් වල සත්පුරුෂ සත්වත්පුරුෂ නැත්නම් කරේ තියෙන එන මනුස්සයන්ගෙන් කොහොමද ඒක වෙන්නේ? අපි අරියට පත්‍යවේක්ෂාව කරලා ඒ ප්‍රත්‍යවේක්ෂාව තුළින් ඒ දානීය තියෙන දෝෂ ටික අයින් කරලා අපි ඒක ගන්න පුළුවන් නම් තථාගතයන් වහන්සේගේ විනයානුකූලව අපට ඒක වළඳන්න පුළුවන් නම් මේ ලෝකෙ මොකවත් අවුලක් නෑ මොකද අපි තම අසු හෙන්ගෙන්නේ නෑ කියන්න අරුම දැන් මෝහය මෝහය අවිද්‍යාව නැති කරන්න භාවනා තියෙන පොත්වල මේ ලෝකේ අනිත්‍යයි පටවිය අනිත්‍යයි ඉතින් ලෝකේ අනිත්‍යයි නම් මෝ අනිත්‍ය ලෝකේ මොනවද දන්න අල්ලාගෙන එල්ලිලා ඉන්නේ මේක පෙරලෙන්නේ අපේ ආඳුනේ. ඒතකොට දැන් උට ඉඳ තැනක් තියෙන්න එපායි. දැන් අනිත්‍ය ලෝකෙම ඉඳගෙන අනිත්‍යයි කියලා කිව්වම මේක පිටට ගින්න කියන්න ඕනේ. දැන් බලන්න ගේ ගේ සුවර්ණ ගේ අතිවාරම් පොපුරලා බිත්ති ගැලවිලා මේක වැටේ කියලා කියන්නේ මු එළියට ගිල්ලානේ. ඕ යන්නපා. ඇයි බිත්ති පොපුරලා තින්නේ. මුදුන් මේ එළිය මේ ඇලවලා තින්නේ. ඇයි ඔය එළියට ගිල්ලානේ කියන්නේ. දැන් මු මේකේ වාඩි වෙලා මේක අනිත්‍යයි කියලා කියවම කොහොමද විශ්වාස කරන්නේ? භාග්‍යවතුන් වහන්සේ ලෝකේ අනිත්‍යයි කියලා පාලියෙන් දේශනා කළා තියෙනවා. ඒ තථාගතයන් වහන්සේ දේශනා කරපේ ෆ්‍රීකවන්සිට සමවදිනකොට උන්වහන්සේත් මානනී ලෝකේ අනිත්‍යයි කියලා කියනවා. හැබැයි ඒ කියන්නේ මේ ලෝකේ නෙමෙයි. ගස් කොළන් තියෙන මිනිස්සු තියෙන ගෙවල් දොරවල් තියෙන මේ මේ පේන්නේ. මේක තමයි ලෝකය කියලා මම හිතාගෙන ඉන්නව නේද? අන්න ඒකයි අනිත්‍ය. නැත්නම් සතර මා භූතය අනිත්‍ය නෑ. ඒක බුද්ධ ශාසන 512028ක් ගිහිලත් ඒක තියෙනවා. හැබැයි මම හිතාගෙන ඉන්නවා මේ සතරමා භූතය ඒක රාශිනාම ගෙවල්ලා දෙනවා යානවාන තින කෙත්වතු තිනවා මා පොළොමයි ලියදු ටිකක් ඇදුවාම ඒකට කුඹුර කියලා කියනවා. හැබැයි ලියදු හදන්න කලින් ඒක මේ මා පොළොවනේ ඒක. එතකොට ඒක ගස්කොලම් කපන කැලෑවනේ. එතකොට කැලෑව වුණෙත් මේක ඒනත් උනා දැන් ලියදු වෙලා කුඹුරත් උනා. එතකොට එකම පොළොවට නම් දීලාම කාලෙන් කාලට නම් දෙනවා. එහෙනම් මේ වෙනස් වෙවි පවතින දේවල් ටිකක් ඔක්කොම අල්ලාගෙන මේක තමයි ලෝකේ. අන්න ඒ හදාගත්ත ලෝකේ අනිත්‍ය කියලා කියන්නේ. නැතර සතරමා භූත ලෝක අනිත්‍ය නෑ. ඒක ඒමම තියෙනවා. නිත්‍ය වශයෙන් තියෙනවනේ මේ බොහෝ කාලෙ. ඒ නිසා ඒ තථාගතයන් වහන්සේ කියන ගොඩාක් දේවල් අපට වැරදිලා වැටෙලා තියෙනවා. ලෝකේ අනිත්‍යයි කියවම අපි කියනවා එතකොට මේක අනිත්‍යයි. නෑ මේක නිට්ටයයි. සතරමා භූත. දැන් ඒකනේ අර අපි කියන්නේ පවතිනකම් මේවා නිට්ටයයිනේ. දැන් ඇහැ අනිත්‍යයි කියන්නේ. දැන් කන අනිත්‍යයි, දිව අනිත්‍යයි. ඇහැ අනිත්‍යයි. මොකද මේ චක්කු අනිත්‍යද? මගේ ඇස නොවේ. ඇස මම නොවේ. නෑ ඒක අර මේ සූත්‍රයක තියෙනවා. ජීවා අනිච්චා, චක්කු අනිච්චා, පොට්ටප්පෝ අනිච්චා, ධම්මා අනිච්චා, විඥානා අනිච්චා කියලා කියන. එතනදී භාග්‍යතුන් වහන්සේ මේ චක්කු අනිත්‍යයි කියලා කියන. ඒ කියන්නේ මේ චක්කුවට පෙන රූපය තියෙනනේ. ඒක සැබෑ එකක් නෙමෙයි. මේ නාම රූප ඒක රාශි වෙච්ච නිසා ප්‍රමාණය වැඩි නිසා රූපයක් ඇදලා තිනවා. ඒක අමතන්න නාමයක් දීලා තියෙනවා. එතකොට මේ නාම රූපේ දැක්කාම අපි හිතන එක තල් ගාගලා. ඇත්තටම තල් ගාක් නෑ අණුවල එකතුවක් තියෙන්නේ. එතකොට අර ඇත්ත දේ දකින්න නැතුව මායාව බොරුව දකින්න නිසා අර රූපේ දැක්ක නිසා කියන එක අනිත්‍යයි. චක්කු අනිත්‍යයි. අර වර්ණය වශයෙන් දකිනවා නිට්ටයයි නේ. නෑ ඒකත් අනිත්‍යයි. ඒකත් අනිත්‍යයි. වර්ණ ගන්ධ රස හෝජා ඔක්කොම අනිත්‍යයි. ඒ සතර මහා භූතයන් තමයි මේ හැම දෙයක්ම නිර්මාණය. ඒතකොට සතර මහා භූතය දකින්න නැතුව අපි මේ ලෝකයේ දකින හැම දෙයක්ම අනිච්චා. ඒ නිසා චක්කෝ අනිච්චා කියලා කියනවා. චක්කෝ අනිච්චා. චක්කුවක් කියලා නිර්මාණයේ ගුණේම මේ රූපයක් තිබුච්ච නිසානේ. ඔව් නැත්තම් චක්කුවක් නෑ. ඒ නිසා චක්කුව කියන එක තීරණය වෙන්නේ රූපේ දැක්කාම. ඒ දකපු රූපය අනිත්‍යයි. ඒ නිසා චක්කුව අනිත්‍යයි කියලා කියනවා. දැන් සතර මහා භූතවලත් අනිත්‍ය ඒක බලන්න බුදුහාමුදුරන්ගේ ප්‍රඥාව චක්කු මුදපාදි රූපා අනිච්චා කියලා කියන්නේ. චක්කුවට මේ මේ ආයෝජනය වෙන චක්කුව විසින් දකින රූපය අනිත්‍යයි කියන්නේ. එතකොට දැන් ඒක අනිත්‍යයි කියලා විශ්වයට අත තියනෝනේ. මේකටයි අත තියන්නේ. මේ බම්බයක් ඊතරොස්සේ තියෙන මේකයි අනිත්‍ය. ඒක එහෙමම තියෙයි. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක මොකවත් වෙනස් කරන්න එපා. මේකයි අනිත්‍ය. මේකට පේන හැම දෙයක්ම අනිත්‍යයි කියලා කියනවා. එතකොට අපේ ඇසේ තියෙන අනිත්‍ය ස්වභාවයයි අයින් කරන්න ඕනේ. මේ නාම රූප අයින් කරන්න ඕන එකේමම තියෙයි. අනිත් අයට කමටම් ගන්න. දෙකයි තුනයි කීයද අපේ අද? දෙකයි තුනයි. තුනයි කීයද? දෙකයි තුන එකතු කරන්න දන්නේ දෙකයි තුන එකතු කරාම කීයද මම ඉස්කෝලේ ගිහිල්ලාම නේද බොළඳයි කියලා නම් මම දන්නවා මේක සීමාවට වඩා බොළඳයි අටවසරනක මොනවද වහන්සේ එකට ලියවුණ පටල දාලා වටිනාකමක් නැති සංයෝගයක් පමණයි. දැන් දෙක කියනකොට එකේවා දෙකක් එකතු වෙලා ඇදුණයි කියලා අපට දෘෂ්ටියක් දාලා තියෙන නිසා දෙක ලිවම අපි දන්න එකේවා දෙකක් මේකේ තියෙනවා කියලා. දෙක කියන ඒ රූපයට එකේවා දෙකක් එකතු කරලා නැහැ කියලා දෘෂ්ටියක් අපට දාලා තිබුණොත් එකයි දෙකයි කියන එක ඇඩයෙන් වෙනසක් විතරයි වටිනාකමෙන් වෙනසක් නැහැ. නැද්දද නැද්ද කතාව? දෙකයි පායි කියනකොට මේ පා කියන එකට එකේවා පාක් තියෙනවායි කියලා දෘෂ්ටියක් අපට දාලා තියෙන නිසා පා කිවා අපි දන්නවා රුකේලේව පාක් තියෙනවා කියලා ඒක. හැබැයි පා කියන එකයි දෙක කියන එකයි එක කියන එකයි ඔක්කොම එකයි කියලා දෘෂ්ටියක් දාලා තිනුනොත් පා දැක්කාම දෙක දැක්කම ඇඩේ වෙනසක් විතරයි පේන්නේ වටිනාකම වෙනසක් වෙන්නේ නැහැ. එහෙනම් මෙතන තියෙන දෘෂ්ටියක ප්‍රශ්නයක් නිසා අභ්‍යන්තරේ සැබෑ ප්‍රශ්නයක් මෙතන නෑ. රුපියල් 10 කාසිය රුපියල් 10 නෝට්ටුවයි වගේ. ඔව්. දැන් රුපියල් 10 නෝට්ටුවයි කාසියයි දෙක තිබ්බාම වෙනසක් තියෙනවද? ඒ වගේ 2යි 5යි 4ත් එන්නම වෙනසක් නෑ. හැබැයි අපට දාලා තියෙනවා මේක දෙක කියන්නේ එකේව දෙකක් එකතු වෙලා. මේක පාක් එකතු වෙලා එතකොට අපි දන්නවා දෙකට වඩා මේක ලොකුයි. බලපං දෘෂ්ටි ගොඩ නේසන. අපේ හාමුදුරනේ මේ අධ්‍යාපනය කියලා කියන්නේම දෘෂ්ටිමයි. දැන් අපේ හාමුදුරේ දැන් පහේ එකේ පාක් තියනවා කියලා කවුද කිව්වේ? දැන් ඕම එකක් පා ලිව්වාම දැන් මේක එකේව පාක් තියන කියලා ඔප්පු කරන්නේ කොහමද? ගුරුවරයනේ කියන්නේ මේක එකේව පාක් තියන කියලා එමය එන එකේව පාක් තියනවා කියලා අපි විශ්වාස කරනවා. ඊට පස්සේ මේ එතකොට මේක මේ පායි තුනයි එකතු කරාම කීයද පායි තුනයි තමයි. නෑ නෑ මේකේ එක ඒවා පහක් තියෙනවා. මේකේ එක ඒවා තුනක් තියෙනවා. ආයෙනම් 8යි. එහෙනම් 8යි. නැත්තම් අපි ආන්නේ පායි තුන එකතු කරාම පායි තුනයි තමයි. ඇයි ඉතින් ඒ දෙක එකයිනේ. එකතු වෙන්නේ ඇයි? පා පා වගේ තියෙනවා තුන තුන වගේ තියෙන එකතු කරන ක්‍රමයක් නෑ. හැඩ දෙකක් තියෙනවා. කවමදාකවත් ඉස්කෝලේ ගියපු නැති කෙනෙක් කියපුවාම එයා කියනවා ඒ විදිහමයි කියලා. මේකයි මේක එකතු කරොත් ඒක එකයි ඒක තමයි. <laughs> මොකද වාසියට කියනවා විතරේ. ඔක නම් මල පොට්ටේ අකුරු නෑ. උන් තමයි හරියට අකුරු ගන්න එක. ඔය හරියටම කියනවා. මේකයි මේක එකතු කරන්නේ තු ඕක තමයි ඉතින් වෙනත් මොකද තියෙන්නේ කියලා. අර දුස්තිය කියන නිසා උතර නෑ. මේක එකේවා පාත් වෙනවා. කුයි මොකද මට නම් දෙන්නේ පාත් වෙනවා. නෑ මේක පාත් වෙනවා. එතකොට මේකේ මේකේ හතරක් තියෙනවා. එතකොට නමයක් තියෙනවද? මට නම් පේන්නේ නැහැ. ඔයා කියන නිසා ඉතින් මම පිළිගන්නම්. ඉතින් ළමයා තියනවා. ආ එහෙනම් හරි ඔයා කියනවා නම් හරි. ඒක දන්නේ නැහැ නේද? අර කියන නිසා ඌ කමන්නේ නැහැ ඉතින්. ඒක අනුමත කළ නිසා. ඇත්තටම මේ ඒ වල නැහැ. දැන් අපේ ආන්දමේ දැන් ඕම ලියනකොට ඕම ලියන. මේක එක. ඕම එකක් මෙහෙම රෝද තුනක් ගන්නවා. මේක දෙක. ඕම ඕම තව කුරුල්ලක්. මේක තුන. ඒතකොට මේම ඉලක්කම් ටික මම අඳුන්වලා දීලා මේකේ මේ වගේ තුන් ගුණයක් තියෙනවා. දැන් මේක බලිකුරුට්ටක් ගාලා තියෙනවා. මේ වගේ හත් ගුණයක් මේකේ තියෙනවා කියලා මං අඳුනලා දුන්නත් දැන් මේ කතන්දරේ මතන් දෙන්නේ නැද්ද? නෑ. ආයි අපි ආන්නේ මං ඔක්කොම අරකට මුලා වෙනවා. මේක පවත්තන්න හදපු නිසා තමයි සත්තු මෙච්චර දුක් විඳින්නේ. ලෝක සත්‍ය දුකයි. පැවැත්මට හදපු හැම දෙයක්ම අනුසෝතගාමී. අගෝත්තර මට්ටමින් බලනකොට තථාගතයන් වහන්සේගේ ධර්මයේ පටිසෝතගාමී. එතකොට මේ අනුසෝතගාමී යන මිනිස්යාව රිවයිස් රිවර්ස් කරන්න ඕනේ. රිවයින් එකට දාලා ආපස්සට කරකන්නන උඩුගම් බලා යන්න. අනු පටිසෝතගාමී. ඒක ටිකක් අමාරුයි. මේ පැවැත්ම තුල ඉඳලාමයි නොපැවැත්ම වඩන්න වෙන්නේ නේද? ඒකනේ. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ යමෙක් පටිසෝතගාමීව වැඩ කරනවා නම් එයාට මිනිස්සු විරුද්ධ වෙනවා කියන්නේ. ඉන්දියාවේ සල්ලි වටිනාකමින් වැඩිනේ. පාරේ යනකොට මමයි ආච්චි සීයයි ඉගෙන මිනිස්සෙක් ඉන්නේ. සීයා පර්ස් එක කරා මට දුන්නා. ඒක කීයක් හරි එයාට දෙන්න. මම රුපියල් 50 කරන් දුන්නා. රුපියල් 50 කරන සෑම ලොකු ගාණක්. හ්ම්. මම ගන්න නැකිට්ටා. ඊට නැකිටලා ඌ එක ගන්න. ඌ දැනගත්තා දැන් පොඩි එකා දන්නේ නැතුව තමයි මේක දුන්නේ දැන් ඒගොල්ලෝ මේක ගන්නවා. දැන් ඌ ගන්න. ඊට 100 කියලා ගන්න. නෑ පොඩි එකේ. නෑ නෑ එයා හරි ඒක දන්නවා. පුතා ඒක කොච්චරක් වටිනවද? මං වටින්නේ ඒක වටින්නේ මොනවද ගන්න පුළුවන්? කඩේ මුදලාලින් ආන්න ඕනේ මොනවද දෙන්නේ කියලා. මොනවද ගන්න පුළුවන්? මාසයක් මට ඉන්න පුළුවන් මේකෙන් කෑවක. ඌට වටිනාකම තියෙනවනේ අපේ අංගනේ. ඌ කතන්දරේ දන්නවා. ඉතිලි 750යි. එතකොට බත් එක රුපියල් 2යි. එතකොට දැන් ඌ දන්නවා මේකෙන් මට මේ සෑහන කාලයක් ජීවත් වෙන්න බෝ වටිනාකම දන්නවා. දැන් මං කඩේ ගිහිල්ලා නැහැ. මේකට මොනවද දෙන්නේ කියලා මං දන්නේ. ඉතින් මං කොලයක් දීලා දාන්න. ඉතින් මොනවද ගන්න පුළුවන්? කඩේට ගිහිල්ලා ආන්න ඕනේ. මොකද මේකට මොනවද දෙන්නේ? බලන්න අර දෙන්නගේ මානසිකත්වය පූර්ණ වෙනස්. එහෙනම් මේ ලෝකේ වටිනාකම් ටික දැනගත්තයි කියලා කියන්නේ ලෝභ, දේශ, මෝහ, රාග, වෛර. වටිනාකම් දැනගත්තන් පස්සේ නෝ කතන්දරේ එන්නේ. දැන් භාර්යාවක් ඉන්නවා සත්ත පාකට වටින්නේ නැහැ. දත් ටික ඉස්සරහට ඇවිල්ලා කොණ්ඩ ඔක්කොම ඇවිල්ලා කළුම කළු පාටම අත් දෙක බලනකොට එම බය හිතෙනවා. දැන් මේ කර්මේ කොමර එලවන්න එපාය. කවුරරෙකේ කර්මෙට පෙම් බැඳුනා. සන්තෝෂ කියලා ඉවර කරන්න කොයි වෙලේද මම පැනලා යන්නේ කියලා දෙයියෝ වැඩ වැඩ ඉන්නවා. කොහමද උට තිනම ප්‍රශ්නේ ලස්සන රෝමාත්ම සමෘද්ධි අවුරුදු කුමාරි වැදලා ගෙදර ගෙනාවා. කවුරු කි බැලුවම මොකද නැ මෙපැත්ත බලාගෙන යන්නේ. එහෙනම් අද වැඩට ගිල්ල බෑ. බලන්න අපේ අර දෙන්නගේ මානසිකත්වය. වටිනාකම නැහැ. <laughs> ඒ නිසා උඩ පක්නියන්නේ. වටිනාකම තියෙන මුරාදවල් දෙකේ තියෙන මුරකාරෙක්. මුරකරු සා සිරකරු මු ගෙදර. ගෙදර සිර වෙලා මුරකරු. නෑ මේ වටිනාකමේ ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට සනස දෘෂ්ටි වෙන වෙනම එකින් එක අවබෝධ කරගන්න එකද හොඳ සම්පූර්ණයෙන්ම එක දෘෂ්ටියක් මොනවා හරි මේ කෝපය පිළිබඳ හරි මොනවා හරි එක දෘෂ්ටියක් හරියට පත්‍යක් වුණා නම් ඔක්කොම ටික ගියා. මුළු මෝදම පරිස්සම් කරන්න ඕනේ. පොල් කට්ටකට වතුර අරගෙන මේක ලුණුයි කියලා දැනගත්ත මෝදේ වතුර ඔක්කොම ලුණුයි. ඒක පත්‍යක් වෙලා ඉවරයි. ආයි මේ මීගමේ වතුර ගන්න මේ මඩකලපයෙන් වතුර ගන්න, පේදුරු තුඩයෙන් වතුර ගන්න අවශ්‍ය නැහැ. පොල් කට්ටේ වතුර අරගෙන දිව ගාලා මේක ලුණුයි කියලා දැනගත්තාම ප්‍රත්‍යක්ෂ වෙනවනේ. ආයි මූදේ වතුර ලුණුයි. මේ කරදියේ කොට ඔක්කොම ලුණුයි. එයා දන්නවා. නේ රැලි වැඩි නම් ඒත් ලුණුයි. ඒතකොට කලපු ඒත් ලුණුයි. එතකොට මේ අර මේ මොකද අර වතුර ඇතුළට එන්නේ වතුරට නැරපලා තින්නේ මොයා කටවල් වල වතුර ඒත් ලුණුයි. ඇයි? එයාට මොන විදියෙ මොන මොන නාම රූප වලින් වතුර ගැන කතා කරුවත් එයා කියනවා ලුණුයි. ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් අර ඔක්කොම ටික වැටෙනවා. රතු මෝද, කළු මෝද ඔක්කොම ලුණුයි. මුළු මෝදම පරීක්ෂා කරන්න බෑ. එක එක දෘෂ්ටියයි ගලවන්න ඕනේ. ගලවම ඔක්කොම ටික ගලවෙනවා. මේ දෘෂ්ටිය නිර්මාණය වෙලා තියෙන ආකාරයට දකින්න ඕනේ. ඔව්. ඒකේ යථාර්ථය දකින්න. යථාර්ථය දකින්නකොට අවබෝධ වෙනකොට මේ අපි ගලවන්නේ නැහැ. ඒක නිකන් ගැලවෙනවා. දැන් මම අනිවාර්යයෙන්ම එට උදේ මැරෙනවා නම් අපේ අඳුරෙන් දැන් මගේ ළඟ තියෙන රුපියල් 500 මට වැඩක් තියනවද? රුපියල් 50 තියාගන්න. ඇයි? තියාගන්න. ගන්නෙ නෑ. අතව 50 තියාගන්න. නෑ මොකද දෙන්නේ? එහෙම ආපු නිසා තව 100ක් තියාගන්න. දැන් මට ඕනේ මේක දෙන්න මම දන්නවනේ මම එතකොට උදේ මේක මැරෙනවා කියලා. එහෙනම් මේකේ යථාර්ථය දැනගත්තම අත්හැරීම ප්‍රශ්නයක්ද යාට? දැන් ප්‍රශ්නයක් නෑ. ගන්න අතන කාල රුපියල් 500ක් දෙනවා. කන කල් මොකද මේ කියලා. එයා දන්නවා මේ ලෝකේ මොකවත් නිත්‍ය නෑ. මේක මට හිමි නැත්තම් මේක කොච්චර පරිස්සම් කරත් මේක මොකවත් මට ගන්න බෑ. ඒක නැති වෙලාම යනවා. හිමිකාරත්වයේ තිබිලා මං අත්හැරියත් ඒක තවත් කුසලයේ ඩබල් වෙලා. ඒකට අදාළ හැම දෙයක්ම වෙන වෙන නාම රූප වලින් ලැබෙනවා. එහෙනම් මේක මට ඕන විදිහට නෙමෙයි පරිහරණය වෙන්නේ කර්මයට ඕන විදිහට. එහෙනම් මේක යථාර්ථය දැක්කම යට අත්හරින එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. ඒක නිකන් අත්හරින ඔක්කොම. යට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. සක්කාය දිට්ඨිය කියන්නේ සක්කාය කියලා කියන්නේ යාපත් කියන එක නේද? නෑ මේ සෝවාන් වෙන්න සෝවාන් නොවීමට බලපාන සක්කාය දිට්ඨිය මම මගේ මගේ ආත්මය කියන සක්කාය කියලා කියන්නේ මේ මාන්නයෙන් ගොඩනගෙන පුද්ගලික ස්වභාවයෙන් ගොඩනගෙන දිෂ්ටියක්. ඒ කියන්නේ මට එම කළා මට මෙහෙම පෙනුණා මට ඇහුණා මට දැනෙනවා මට සිතෙනවායි කියන ස්වභාවය. ඒක දෘෂ්ටිය. පුද්ගලයේ සත්‍යයක් නැති කොටස් 32 නිර්මාණය වෙච්ච මේ කයේ තියෙන සෛලවල එකතුවක් විතරයි. එතකොට සෛලවල මොනවද තියෙන්නේ? ක්ලෝරසෝම 46ක්. ඒ ක්ලෝරසෝම වල තියෙන DNA RNA. DNA RNA ඇදලා තියෙන ජාන වලින්, ජාන ඇදලා තියෙන පරමාණු වලින්, පරමාණු ඇදලා තියෙන අවකාශය මොකවත් නැහැ. නිකන් ඉස් කැලක්. ඉස් ඉස්සෙකින් තමයි මේක ඇදිලා තියෙන්නේ. එතකොට මේ ස්වභාවය වටා ගන්න නැතුව මන මමයි අයිතිය මටයි මේක උනේ මටයි මේක දන්නේ මේ මටයි පෙනුනේ මටයි දැනුනේ මටයි ඇගුනේ මමයි ලොකු ආම්දරෝ කියලා අපි එකක් හදා ගන්නවා. හදාගෙන එක නඩත්තු කරනවා. මගෙන් ආලා කෙරෙන්න ඕනේ. මගෙන් අවසරය ගන්න ඕනේ. මගෙන් අවවාද අනුශාසනා ගන්න ඕනේ. හැමදේම මගේ පාලනය යටතේ තියෙන්න ඕනේ කියලා එකක් හදනවා. ඒ කියන්නේ ඒ ස්වභාවයේ තියෙනකම් නැති දේ ඇත කියලා අල්ලාගෙන ඉන්න තාක්කල් යට සෝවම් වෙන්න බෑ. පටවි මට්ටමේ ප්‍රශ්න තියෙනවා යාට. පටවියෙන් ඇිර වෙලා ඉන්නේ. ඒක ගලවන්න ඕනේ. ඒකට කය පිළිබඳ අවබෝධයකට එන්න ඕනේද? එහෙම නැත්නම් මම පිළිබඳ මතකෙ නැති කරන්න ඕනේද? කය වැටුණත් හරි යනවා. මාන්නේ නැති වුණත් හරි යනවා. පරම සත්‍ය අවබෝධ වුණොත් ඒත් හරි යනවා. කොහෙන් ගියත් එකමයි වෙන්නේ. ලංකාවේ කොයි ඉස්කෝලේ ලිව්වත් ඕලෙවල් පේපර් එකමයි. එකම ප්‍රශ්නේ ඒකට දෙන උත්තරෙත් එකමයි. හැබැයි එක එක ඉස්කෝලවල එක එක ප්‍රාන්තවල එක එක කාලගුණ දේශගුණ වල ඔක්කොම තියෙනවා. හැබැයි එකම පත්තරේ තමයි දෙන්නේ. ඒ වගේ මොන ක්‍රමයකින් ගියත් අතනට තමයි එන්නේ. රාත්‍රිෙන්ද මාර්ග ඕන තරම් තියෙනවා. ඕනම එකකින් වඩාගෙන යන්න පුළුවන්. හැබැයි කොතනින් වඩලා ගියත් එතනට තමයි එන්නේ. එකම තැනට තමයි එන්නේ. සුල්ලපන්තකට රෙදි කෑල්ල දුන්නේ. මොකවත් නෑ. හැබැයි ඒක තුලින් තේ ආවේ එකම තැනට. අර බුදුරජාණන් වහන්සේ කියන්නේ දහසක් නයින් ප්‍රතිමණ්ඩිත සෝවාන් ඵලය කියලා. සෝවාන් වෙන ක්‍රම 1000ක්. ඒ කාලේ හැටියට. 60 කිලෝමීටර 1000 වේගින් කරකෙන නිසා. ඒක තාක්. සීලබ්බත පරාමාස කියන්නේ ඒකේ සිංහල තේරුමට තියෙන්නේ මේ වැරදි සිල් වෘත කියලා වැරදි විදියට සිල් රකින්න ක්‍රම වැරදි විදියට සීලබ්බත පරාමාස ඒක සංයෝජන ධර්මයනේ එකක් බින්දින්න ඕනේ සක්කාය දිට්ඨි සීලබ්බත පරාමාස විචිකිච්ඡා ඒකට සීලබ්බත පරාමාස කියන්නේ ඒක සිංහල තේරුම හරියටම හරිද කියලා දන්නේ නැනුත් පොත්වල තියෙන සීලබ්බත පරාමාස කියලා කියන්නේ මේ නිවැරදි සීලය නෙමෙයි කියන එක. එහෙම නේද? ඒකට හේතුව තමයි මේ මේ ලෝකයේ හැම දෙයක්ම සතර මා භූත. ඒ නිසා ඕනම දෙයක් ඕනම වෙලාවක අපිට කන්න බොන්න පුළුවන් පානාතිපාතා කියලා එකක් නැහැ. මේ හැමදේම සතර මා භූත කියලා සත්තු වෙඩි තියනවා, මරනවා, මාළු අල්ලනවා, කනවා. ඒ වැරදි සීලයක්. යා පානාතිපාතා. එතකොට මේ හැමදේම සතර මාභූත මේ ලෝකේ හැම දෙයක්ම හැම කෙනාටම අයිති. ඒ නිසා මේකේ මොකවත් හොරකමක් නැහැ කියලා අපට ඕන ඕන දේ පරිහරණය කරනවා. නා අදින්නාදානේ. බැලුවට ඉතින් ඇස් තියෙන ඉතින් බලන්නනේ. කන් තියෙන ඉතින් ආන්නනේ ඉතින් ඕවා ඉතින් වැරදි නෙමෙයි ඉතින් මේ ඉතින් කනට හැයෙනවා නම් ඉතින් ඒක වරදක් වෙන්නේ කොහොමද? කන් නැතුව ඉපදෙන්න පායි. එතනක වරදක් නැහැ කියලා හැම දෙයක්ම වින්දනය කරනවා. කාමයේ වරදව ඇසිරෙනවා. ඒ වගේ මේ අර සීලය තුළ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ඒ සැබෑ ධර්මතාවය නැතුව ඒ සම්මා දිට්ඨිය නැතුව එයා වෙනම එකක් අදාගෙන ගොඩනගාගෙන මේ රකින්නවනම් වැරදි මාර්ගයක සිල් රකින්න කෙනෙක් බවට පත් වෙනවා. එතකොට එයාට නිවන නැහැ. උද්දච්ච කියන්නේ උඩඟු කොමනේ? ඔව්. උද්දච්ච ඉරලයි කියන එකනේ. කුක්කුච්ච කියන්නේ සැකේනේ. සැකේ කියන්නේ විචිකිච්ඡා. කුක්කුච්ච කියන්නේ විසිරුණු ස්වභාව. උද්දම් අදෝච්ච කියලා උද්දම් කියලා කියන උසයි කියන එක. කුක්කුච්ච කියන්නේ. කුක්කුච්ච කියලා කියන්නේ මේ කැළඹිච්ච ස්වභාවය, විසිරිච්ච ස්වභාවය, අසං අසං අසං ස්වභාවය. නසං ස්වභාවය. ඔව් ඒ ෂේඩම එකයි. අල්බෝලකාරීත්වය. හික්මීම නෑ කියන එක. ඔව්. කෙටියෙන් කියනවා නේද? උද්දච්ච කුච්ච විචිකිච්ඡ. විචි විචිකිච්ඡා. විචි කියලා කියන්නේ මේ නෑ කියලා කියන. ඒ කියන්නේ මේ විශ්වාස නෑ. කියන සැකයි. සැකයි. විචිකිච්ඡා ඊළඟට පරාමස උද්දච්ච කුච්ච. තරහා යන්නේ ඇත්තටම මේ වැඩිපුර කාගෙත් එක්කද? තමන්ගේ පළවෙනියට දෙවෙනියට තරහා යන්නේ කාගෙද? සිතත් එක්ක නෑ අපි ගොඩාක් ආදරෙන් හිතවත්ම කෙනෙක් සතම තරහා යනවා දැන් බලන්න ඉස්සෙල්ලාම තරහා යන්නේ Tamanටනේ Tamanට තරහා ගියාම එයා ඒ තරහවට ප්‍රතිචාර වශයෙන් තවත් කෙනෙකුට තරහව පෙන්වන්න නම් එයා ගොඩාක් හිතවත් කෙනෙක් වෙන්න ඕනේ. දැන් gedara පෞල් ජීවිතයක ඉන්න කෙනා වැඩිපුරම තරහව පෙන්වන්නේ භාර්යාවට. එයා පෙන්වන්නේ ස්වාමි පුරුෂයාට. එතකොට මේ කට්ටිය දරුවන්ට පෙන්වනවා, දරුවෝ මෙයාට පෙන්වනවා. වැඩපොලේ එයාගේ සේවකයන්ට තරහ පෙන්වනවා. අර බඩු ගන්න එන පාරිභෝගිකයට තරහ පෙන්වන්නේ නැහැ. ව්‍යාපාරේ කඩන් ගන්න. වැඩකාරයට තමයි බයින්නේ. ඩයිවර්ට බයිනවා, කෝකියට බයිනවා. ඇයි? ඒගොල්ලෝ කරේ උරුමය වැඩි. ඒ වගේ මේ ඡන්දය හතර ගත්තාම ලොකු ස්වාමීන් වහන්සේ අදුපාඩු වැඩි නම් එයාට වැඩිපුර තරහා යන්නේ තමන්ගේ සහෝදර සංඝයා තමන්ගේ ශිෂ්‍ය සංඝයා. ඒකට හේතුව තමයි ඕනවට වඩා බැඳුනාම එයා බලාපොරොත්තු වෙනවා මේගොල්ලෝ මේම ඉන්න ඕනේ කියලා. ඕනවට වඩා බැඳුනම් පස්සේ එයා කියන මේ මේගොල්ලෝ සිල් ගන්න ඕනේ. මේගොල්ලෝ හයට කැම ගන්න ඕනේ. අතට පාඩම් කරලා ඉවර වෙන්න ඕනේ. TV බලන්න බෑ. එතකොට මේ මෙයා බලාපොරොත්තු නැයි බැඳිලා වැඩිනේ. ඒ නිසා මෙයාට ඕන විදිහට ඉන්න ඕනේ කියලා බලාපොරොත්තු. ඒගොල්ලෝ එන්නේ නැහැ. එතකොට මොකද තරහා? බැඳිලා නැහැ. පාර යන මිනිසුන්ට අපි බැඳිලා නැහැ. ඒකද මේ මිනිස්සයා ඔය ඉන්නවා. වැටිලා පාර ආයින. ඉතින් ඉන්නවා. ඉතින් මේ බීඩි බොනවා. අපි බයිනවද? කොහොමද අපේ ගෙදර කවුරු බීඩි බිවන්නේ? එදා දවසේ ඉතින් ඉවරනේ බඩු මුට්ටු පොඩි වෙලා ඔලු පැලිලා. ඇයි? ඒ බැඳීම වැඩි නිසා අපි බලාපොරොත්තු වෙන මේක මේ විදිහට වෙන්න ඕනේ කියලා. ඒ නිසා තරහා. බැඳීම නැත්තම් තරහා යන්නේ නැහැ. ඉස්සෙල්ලාම තරහා Tamanට යනවා දෙවණියට තරහා යන්නේ වැඩිපුර අපි බැඳිලා ඉන්න කට්ටියට. එහෙනම් මේ බැඳීම, ඇලීම, ගැටීම කියන මේ ප්‍රශ්න දෙක විසඳුවොත් දේශේන ඒ කියන්නේ යනාගාමී. අර මම මගේ කියන ප්‍රතිසතය පොඩ්ඩ පොඩ්ඩ අඩු වේගෙන යන ක්‍රමයට තමයි දේශය එකිනෙකට මාරු වෙන්නේ. මටයි මට්ටමින් අඩු වෙනකොට සෝවාන් වුණාට දේශය තියෙන තරහ තියෙනවා. මේ විසාකාවත් ඇඬුවනේ මිනිගිරියේ. ඒ කියන්නේ යාට තාම අර මේ බැඳින් තියෙන හැබැයි අර මට්ටමින් නෑ. පුතුජන මට්ටමින් නෑ. ඊට වඩා මට්ටමින් තියෙනවා. එහෙනම් පොඩ පොඩ පොඩ ඉහළට යන්න යන්න යන්න අඩු වෙලා අඩු වෙලාද නැත්තටම නැති වෙලා. අම්මා මලා ඇත්තද කියලා අහන රහතන් වහන්සේ ඇත්තද අම්මා මලා ඔය ඉතින්සලා කිව්වනේ මට පණිවිඩය හම්බ වුණා යන්න අම්මා මැරිලා නෝගිල් මොනවා කරන්නේ ඒ කට්ටිය මොන හරි කරේ යන්නේ ගිහිල්ලා වැඩක් නෑ ඒ වගේම මේ දේශය හදන ක්‍රමත් බොහෝ තියෙනවානේ මෛත්‍රියෙන් හදන්න පුළුවන් අනිත්‍යයෙන් යටත් පාත් කරන්න හදන්න පුළුවන් කීකරු කරමින් හදන්න පුළුවන් සමාධියේ ඉඳලා වැඩිපුර උරු කරලා හදන්න පුළුවන් මේ තව එකක් තමයි මේ සංසුම් භාවය දැන් කතා නොකර ඉන්නේ ඒ සංසුම් භාවය මේ විශ්වය හැමදයක්ම සංසුම්නේ දැන් බලන්න අපේ ආන්දරෝ දැන් බත් එක බෙදනවා පාත්‍රයේ තියෙන බත් එක කෑ ගන්නවද හැබැයි අපනකොට කොච්චර සද්දද තලු ගානවා අර කඹරනවා මංගලයි මදින ඇයි මේ මේ අපේ මේ ආයතන හයත් එක්ක තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ ලෝකෙ හැම දෙයක්ම සංවර තිබ්බ තිබ්බ තැන්වල තියෙනවා කෙසෙල් ගෙඩි අරමුකන් තිබ්බ තිබ්බ තැන්වල මොකවත් එල්ලෙන්නේ නැහැ හැබැයි ඒවත් එක ගනුදෙනු කරන්න ගියාම ඇස් වැඩ කරනවා කන් වැඩ කරනවා අතපය වැඩ කරනවා වටපිට බලනවා අරක ඉල්ලනවා මේක ඉල්ලනවා වෙන යුද්ධයක් නේ මේක තපස්තරයකට අවබෝධ වෙලා එයා සංවර වෙනවා වටපිට බලන්නේ පාත්‍රය දිහා විතරයි බලන්නේ. මොනාරි දුන්නොත් ගන්නවා. නැත් මේ විදිහට අර සද්ද අඩු කරනවා. අඩු කරලා අඩු කරලා අඩු කරලා සංසුම් භාවය වැඩි කරනවා. සංසුම් භාවය වැඩි කරනවා කියලා කියන්නේම අර ලෝභ දේශ මොක්කම අඩු වෙගෙනම. මේස රාත් ඵලයට එනවා. භාග්‍යතුන් වහන්සේ මේ සංසුම් භාවය තුළ රාත් වෙන්න පුළුවන් නිසා ධම්ම විනය පින්ඩපාතයට මෙච්චර විනිය දානේ වළඳන්න මෙච්චර නැගිටින්න මෙච්චරයි අවදින්න මෙච්චරයි ඉඳගන්න මෙච්චරයි සතපෙන්න මෙච්චරයි කියලා හැම එකටම විනිය දම අර සංසුම් භාවය අදන්න. සීගිය මේ ලෝකේ හැම දෙයක්ම නැවතිලා තියෙනවා. දැන් එක විනාඩියක් නිකම්ම ඉන්න. ගල් වල සද්දය යනවාද? වැලි සද්ද, පස් සද්ද, ගස් සද්ද. අර පොඩි පොඩි සත්තුන්ගේ සද්දනේ. එතකොට මේ ආයතන තියෙන මිනිසුන්ගේ විතරනේ සද්ද එන්නේ. සතරමා භූතයකින් එන්නේ නැහැ. එහෙනම් ඒ සතරමා භූතය බවට මේ සතරමා භූතය පත් කළා කියන්නේ වැඩේ ඉවරයි. ඔච්චර. මේ ආයතන තියෙන කට්ටියටම කෑ ගන්න උඩ පයින්නේ කැරකෙන්නේ අරමකන් තටු ගන්නෙ ඉල්ලන්නේ කන්නේ බලෙන් මේ උදුරා ගන්නෙ විලව් වරමු ඒ ආයතන නැත්තම් මොකවත් නැහැ. ආයතන තිබිලා නැහැ කියන මට්ටමටපත් වෙන්න. අර සතර මහා භූතය මෙයි දෙක එක වෙන්න ඕනේ. දැන් එහෙම වෙලා නැන්නේ. යා ප්‍රතිචාර දක්න. මේ ප්‍රතිචාරය අඩු කළ අඩු කළ ශුන්‍ය කළ දාන්න. ඉවර කළ දාන්න. ප්‍රතිචාර නැහැ. වැඩක් ඉවරයි.